යකා ওই තරම කළු පාට නැහැ. ඊට පස්සේ තේසංචෝ නීරෝධෝ එවං වාදී මහා සමනෝ. ඒ විදිහට ලාවට පටන් ගන්න ගොරෝසු වුණාට පස්සේ නම් ඉසాత බඳගෙන නරන දේවල් තියෙනවා. නමුත් ඊට පස්සේ ඔක ආයෙ නැති වෙලා යනවා. එතකොට උපතිස්ස පරිබ්‍රාජකයට තේසංචෝ නීරෝධෝ එවං වාදී මහා සමනෝ කියනකොට සෝවාන් වුණා.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 අනේ මිනිස්සු ස්වභාවයෙන් හොඳයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. නම නිකමට හරි හිතනොත් මේක වෙන්න ඇති වෙලා තියෙන කියලා ඊට පස්සේ ඉතින් ආය ගැලවුමක් නැහැ. මොකෙන් ගලවන්නේ? ඒ නිසා දවසකට ලෝකේ ලියාපදිංචි වෙන කසාද වලට වැඩිය වැඩිලු දික්කසාද සඳහා ඉල්ලන ඉල්ලීම. තිරිසනුන් අතර මොකක්වත් නැහැ දික්කසාදත් නැහැ.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 මේකට මුණී මරා ගන්න තරම්. ඒකේ මහරජින ලියලා තියෙනවා ඩොලර් 200 නෝට්ටුවේ මේ ඩෝට්ටුව නැති වුණොත් මේ ඩෝට්ටුව වෙනුවට ඩොලර් 200ක් දෙන්නම වග වෙනවයි කියලා. හැබැයි ඩොලර් 200ක් වන් රත්තරන් දෙන්නේ නැහැ ඩොලර් උරුතු වෙන තව කොල කෑල්ලක් දෙන්න ඉතින් ගියාම. එයාලගේ බඩු තියෙනවා අපිට මේ බබාට සෙල්ලම් කරන්න ඕනේ කොල කෑල්ලක් දීලා. අනේ මේකට අපි කොච්චර පහඳිනවා. මේ සංඥාවකට. යේසුස් වහන්සේ ඉන්න කාලේ කියලා තියෙනවා ඔය සල්ලි වල රජ්ජුරෝ ලියලා අස්සම් කරලා තියෙනවා. ඒ මොකට ඒට ඌට අයිති දේ ඕක දීලා දාපන්.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 විඥානය කියලා කියන්නේ මේ මේ නාම මේ රූප මේ ආයෝ ආස්වාස මේ ප්‍රස්වාස මේ පඨවි මේ ආපෝ කියලා වෙන්කොට දැක්වීම තමයි විඥානය කරන්නේ. මේක වින් කර ගන්න දෙයක් ඇත්තේ නැහැ. සියල්ල හට ගන්න එකම ශක්තියේ. නාම හටගන්නෙත් රූප හටගන්නෙත් ඒවා විවිධාංගයකටපත් වෙන්නේ එකම ශක්තියෙන් යම් කිසි කෙනෙක් මුලට ගත්තොත් මූල ප්‍රභවයට ගියොත් ඒක සියල්ලම මුල එතකොට විඥාණයට කරන්න දෙයක් නැහැ භාවනාදි කරන්නේ මූල ප්‍රභවයට එමීට එමීට හිත ගෙනියන එතකොට විඥාණය හටගෙන මෙයා හොඳයි ආශ්‍රය කරන්න එපා මෙයා නරකයි ආශ්‍රය කරන්න ඕනේ මේක හොඳයි ලං කරගන්න මේක හොඳ නැහැ දුර කරගනින් කියලා මේ විඥාණය අපිට ගොඩබෙට කුදුරුකම් දෙන හැටි ඇත්තට ඒක පිළිගත්තයි නැත්ගත්තයි නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ විඥාණය දෙන දේ ඇහුව මිනිහෙකුට හොඳක් වෙලා තියෙනවද කියන එකයි ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ අහන්නේ. මේ විඥාණ දෙන ගොඩ පෙරකදෝර ගන්නවා ගියේ කාටද හොඳක් වෙලා තියෙන්නේ? මොකද විඥාණය කියන්නේ මායාකාරී. ඒක නිසා විඥාණය කරන මේ ചാටුව මේ split and rule දෙකට බෙදලා වෙන් කරන හදන ගතිය වෙන්කොට දක්වන ගතිය දිහා බලලා මේ කොහෙන් එන ශක්තියද කාගේ හිතසුව පිණිස කටකරතු කරන දෙයක්ද මේක මොන න්‍යාය පත්‍රයද වැඩ කරන්න කියලා වලොත් ඒ කාන්ත මාර්ගපාක්ෂිකයි. ඒක පා ඒකාන්තම කෙලෙස්. ඒ නිසා අපිට ගැලවෙන්නත් බෑ. ඉතින් මේක උපාදාන කරන්න එපා. දැන් මේකට අහුවෙලා ඉන්න බව තේරුම් ගන්න ඕනේ මේ රූප නැතුව මේ වේදනා නැතුව මේ සංඥා නැතුව මේ සංස්කාර නැතුව විඥාන නැතුව ඉන්න බෑ. සෞපදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියන්නේ ජීවත් වෙද්දී රහත් වෙලා මේ රූප මතුවෙන හැටි මේ වේදනා මේ සංඥා මේ සංස්කාර මේ විඥාන මඩ ගොදුරක් ගොහරුවක් ළඟ වෙලා එකෙන් බුබුලු මතුවෙනකොට බලාන ඉන්නවා වගේ ඒ රූපයක් කරනකොට රූපය අර ගන්න ඕන ඉවර වෙනවා වේදනාවක් කරනවා වේදනාවක් නැති වෙනවා සංඥා වෙනවා සංඥා නැතුව මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මේ උපාදාන වෙනුවෙන් අපි බැල මෙහෙකම් කරන්නේ ඒක හරිම අමාරු වැඩක් ඒ හේතුව මොකද අපි මෙතෙක්කල් සියලු සැප බහා තබලා සියපු රුචර්ජකම් පාවා දීලා මේ උපාදාන වඩන වැඩකට ගිය කෙනාට මේ වඩලා තියෙන්නේ උගුලක්. ඒකට අහු වුණොත් ගැලවුමක් නැහැ. නිසා උගලට අහු වෙන්නේ නැතුව මේක දිහා බලාන ඉන්නවා කියන එක ලේසි නෑ. ඉතින් මේ විදිහට මෙතෙක් අපි අරගෙන ගිය ජීවන රටාවත් ඒ ජීවන රටාව හරහා පිටලා තියෙන සාමාන්‍ය බුද්ධියෙන් ඒකේ තියෙන නපුර නතර කරලා ඒක ධර්ම ඥානයකට පිටස පාවිච්චි කිරීමත් පිළිබඳව විස්තරයක් බොහොම සවිස්තර බුදුරජාණන්සේ පෙන්ලා කියනවා මේ විදිහට තේරුනොත් කවුරු හරි මේ කියන ධර්මයේ තේරුනොත් ආනන්ද හැමදුරෙන් අහනවා ආනන්ද හැමදුරනේ ආමදුරන්ට එවැනි ශාස්ත්‍රූවරයෙක් ගහලා බැන්නුවත් ඒ ශිෂ්‍යයා ශාස්ත්‍රුන් වහන්සේ අතාරීද කියලා පළෙන්ඩ මේ පැත්තේ දෙන්නේ නැ කන්න දෙන්න පයින් ගහලා එවුවත් ඒ මනස ඇදිලා එනවා. ඉතින් ආනන්දහමතු කියනවා ස්වාමීන් වහන්සේ මට මේකට වචනයක් කතා කරන්න බෑ. ධර්ම පිළිබඳ අධිශ්වරත්වයේ ඔබ වහන්සේ අතේ තියෙන ඔබ වහන්සේට වැටහෙවා. ඔබ වහන්සේ මේක දන්නවයි කියලා. පුත්‍රයන්සි කියනවා මේ තරම් පිරිසුදුට විස්තර කරලා පස්සේ එළවෙව්වත් ඒ ශිෂ්‍ය අතහැරලා යන්නේ නැහැ. නමුත් ධර්මයේ මේක වුණාට ආනන්ද ශාස්ත්‍රුන් වහන්සේලාගේ දෝෂ තියෙනවා. ගුරුවරුන්ගේ දෝෂ තියෙනවා. යෝගාවචරණගේ දෝෂ තියෙනවා. ඉතින් ඒ නිසා මෙවැනි සද්ධර්මයක් මතුවෙන්නේ යට යනවා කියලා සූත්‍රේ නිම කරනකොට සරුවචාන්සේ සඳහන් කරනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ මෙවැනි ධර්මයක් අවබෝධ කරගෙන හෝ වේවා. විවේකීව වනපන්ත සේනාසනයක් ආශ්‍රය කරගෙන විවේකීව ඉන්නකොට ඒ ආකාර රාජරාජ අමාත්‍යවරු තිච්ච තිච්ච ශාවකයන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් එන්න පටන් ගන්නවා. එන්න පටන් ගන්න එනකොට ඉතින් භාභෝග සම්පත් හම්බ වෙනකොට එයාට ඒ ලාභ සත්කාර සම්මාන සිලෝක දිහාවට ගේ දෙයක් මත් වෙන ගතියක් බහු බාහුල්‍යයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා එයා කතා කරන දේ එයා කියන දෙයට ගැලපෙන්නේ නැතුව ගිය ගම අර ඉන රාජරාජ අමාත්‍යවරුන්ට මේ ශාස්ත්‍රුන් වංශිකේ වැරද්ද නිසා යන පණිවිඩේ පැටලෙනවා. නිසා මේ මේ දේ කියන දේ කරන කරන දේ කියන මට්ටමක ඉන්නවනම් මේ පණිවිඩේ sannivedana කරන්න පුළුවන් රජ රාජරාජ අමාත්‍යවරුන්ට. තීත්‍ය තීත්‍ය ශාවකයන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නම ශාස්ත්‍රුන් වහන්සේ පටලවා ගත්තොත් පැටලෙනවා. මොකද ඒ තරම්ම මේ ලාභ සත්කාර සම්මාන વિશે දරුණුයි. ඒ වෙනුවට ඒ ඒක නිසා පටලවා ගන්න නැතුව කතා කරුවොත් අන්න දක්ෂයි. ඒ නිසා සරුවචනන්සේ අවුරුදු 45ක් ජීවත් නොවුණා නම් අපිට ඒ ආදර්ශය දකින්න හම්බ වෙන්නේ නැහැ.